එමනම් මොකද්ද මෙතන ඇති වෙන පටලැවිල්ල? දැන් එතකොට පස්සේ දැකපු කෙනාද බොරු කියන්නේ ඉස්සෙල්ලා දැකපු කෙනාද බොරු කියන්නේ. එහෙම නැත්නම් ඉස්සෙල්ලා දැකපු කෙනාද ඇත්ත කියන්නේ පස්සේ දැකපු කෙනාද ඇත්ත කියන්නේ. මේ විදිහේ පටලැවිල්ලක් අපට සමහර අවස්ථාවලදී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 කියලා. නමුත් ඊට අඩු වෙනුත් භෝධය සිද්ධ වෙලා තියෙනවා. ඊට වැඩි වෙනුත් භෝධය සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් කණින් මම මේ දේ හැබෑවටම ඇහුවයි කියලා කතා කළත් ඒ සිද්ධිය හැබෑ සිද්ධියක්ද කියලා අපිට ටිකක් විමසලා බලන්නට සිද්ධ වෙනවා. දෑසින් දකින්නා වූ දේ කනින් අහන්නා වූ දේ පමණක් නෙමේ අපේ මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ග්‍රහණය කරගන්නා වූ හැම දෙයක් පිළිබඳවම නිබඳ විකෘතිතාවයන් ඇති වෙන්නට පුළුවන්. උන සම්නිපාතයේ හැදුනයින් පස්සේ ශරීර උෂ්ණත්වය තරමක් වැඩි වෙනවා.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 වෙලා වෙන අවස්ථා බොහොමයක් තියෙනවා. සිතුල් පවුවේ භාවනා කරපු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තෘතිය ධානය දක්වා මනස දියුණු කරගත්තා. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතිය ධානය දක්වා මනස වඩවාගෙන ධාන සුවයෙන් පවතින අවස්ථාවක එක්තරා දිනක උන්වහන්සේට සියුම් ගීතනාදයක් ඇහෙනවා. මේ ගීතනාදය බොහෝම මිහිරි ඒ නිසා උන්වහන්සේ ඒ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 එහෙම නැත්නම් මේ වෙනත් දෙයක් මම පටලවලා තේරුම් ගත්තද? එහෙම නැත්නම් මම හිතපු මානසික තත්ත්වය නිසා යම්කිසි විකෘතියක් ඇති වුණාද? ආලෝක තත්ත්වය නිසා දුරේ වෙනස්කම නිසා යම්කිසි වෙනසක් ඇති වුණාද? Tamanගේ සැමියා පිළිබඳව හෝ බිරිඳ පිළිබඳව සැක සංකා ඇති කරගත්තොත් දුර ඈතක මත්දහනේ වුණත් මහපාරේ Tamanගේ සැමියා ඉදිරියෙන් එනවනම්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 කරන්නට මුලා කරන්නට අපේ මනස විකෘති කරන්නටත් පංචේන්ද්‍රයන්මයි උදව් වෙන්නේ ඒ නිසා හොඳට නරකට දෙපැත්තටම හේතු වෙන මේ පසිඳුරන් වැරදි විදිහට භාවිතා කරන්නේ නැතුව යමක් ඇසූ පමණින් දුටු පමණින් තර්ක විතර්ක කරන්නේ නැතුව අන් අයට ඉක්මනින් කියාපාන්නට යන්නේ නැතුව මේ දුටු දේ මේ ඇසූ දේ නිවැරදිම දෙයක්ද කියලා ටිකක් විමසිලිමත් වෙලා ප්‍රඥාවෙන් සොයා බලලා කරුණු ග්‍රහණය කරගෙන එය ප්‍රකාශ කරන්නට ගියොත් හැබැයි සත්‍යවාදී වෙන්නට අපි කාටත් පුළුවන්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 විමසිල්ලෙන් සොයා බලලා කතා කරන්නට ක්‍රියා කරන්නට අපි පුරුදු පුහුණු වෙනවා. ඒ නිසා අද උදෑසනම අපි තරයේ අදිස්ථාන කරගන්න ඕන දුටු පමණින්, ඇසී පමණින්, හැඟුණු පමණින් යමක් කියන්නට යන්නේ නැතුව, චෝදනාවක් කරන්නට යන්නේ නැතුව, ගැටුමක් ඇති කරගන්නට යන්නේ නැතුව ටිකක් විමසා බලන්න ඕන